ඒක නැත කරපු තැන අල්ලගත්තයිද? මේක කලි පුතාර ගන්න ඔය හතර ලියනකොට දින පොතක් ඔය කලි පුතක් තියෙනවා. පස්වෙනි මාසේ 10 වෙනිදා කරලා තියෙනවා. පිටුකේස කම්බලගේ කතාව. පිටුවන් කෙලියලා නැහැ. දැයිසා අපේ නිවාසික සංග්‍රහත්ින් අවසරයි අනිකුත් නිවාසික ස්වාමීන් වහන්සේ මහතු සම්බන්ධ කරගෙන අපි මේ සෙනසුරාදා දවසේ මේ පැයේ ධර්ම දේශනාවකට ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙනවා. ඒකේ මුල් කාලේ අපි විවස්ථාව කියලා ගන්නවා චාරිත්‍රාක් විදිහට ඊට පස්සේ වාරිප මිනිච්චේ හැටියට අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ සාමාන්‍ය බල සූත්‍රයේ ඒක ඊගාව කොටස ඉදිරිපත් කර ගන්නවා. ආයි අනු අපි විරුද්ධ ධර්ම සාකච්ඡාවකට පොටපාද කරනවා. අපි වෙනදා පැයකමාරක් වගේ කාලයක් ගන්න බලාපොරොත්තු බලා ගන්නවා. අද අපට පැයක පාලක් කාලයක් විතරයි ගන්න වෙන්නේ. මොකද මේ පහළ පිටිස ධර්ම සාකච්ඡාවකට අපේක්ෂා කරන නිසා. ඉතින් මේ මතක් කරාට පස්සේ වැඩ පිළිවෙල පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගිය පාර අපි දිනචර්යාව ඉවර කරලා තියෙනවා. ඒ නිසා අපිට අද තියෙන යෝගාශ්‍රමයේ කතිකාවත සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම යෝගාශ්‍රම කතිකාවත කියවන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාගේම අවධානය, කාර්මික අවධානය මේ දිශුම යෝගා කියලා මතක් කරනවා. යෝගාශ්‍රමයේ කතිකාවත ස්වක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිත්තිකම කාලිකං යත්තනමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්සපත්තියා යාය සද්ධා පබ්බචිතෝ අගාරස්මාහ කාර්යං තමේව සද්දං දුහේහි මා කාමස්ස වසංගමි ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ සාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මික සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාර්ථය ශරීරිය යුතුය. සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට සද්දා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් අදාළ සද්දාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද නොපසුබට වීර්යයදී ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛෝ භික්ෂු පිරිසකින්ද සාසන පරමාර්ථයන් වෙත හිත දු සම්බුද්ධ දේශ ප්‍රතිපatti මාර්ගී ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒද සුසුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය ශික්ෂා ජීවෙන් සමානෝ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેද මත ભેදෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් වේ යුතුය මෙම උදාර ව්‍යාපාරට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් ඇතුළත් කරගත යුතුයි. මෙහි කරන සෑම පරීක්ෂණයක්ම සිවුන් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. ජීවර ධාරණාදී කුඩා මහත් පැතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා වෙනස් නොඑක් වාද විවාද පහළ වීමට ඇතිවන හේින්ද එින්නොත් මාර්ත්‍ය වැළී යෑමට කරුණු පැමිණ හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ඊ පැවිදි කාවිසින් වද සමාගයේ මහත්කම් උසස්කම් ද දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනක වෙන බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරලන සෑම අධ්‍යාපනයක්ම ජීවිතුනේ හේයි. යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. දීම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම සිදුවන හේයි පිරිසිදු පැවැත්මෙන් දිනු කරමින් කොහොමකන් වංචක බව ඡාටු කතාදී සම්පූර්ණෙන් දුර්ලේ යුතු. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානං ඥානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්දාසි සතාගතස්ස බෝධි. ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධාන මජ්ජිමාය පධානක්ඛමාය අසතෝ තියමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විදියෝ හෝති කුසලානං ධම්මානං පහනාය අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්ලපරක්කමෝ අනිකිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤමාවෝ දිවුදියත් ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානංගියානි යන මජ්ක්‍ධිමනිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනා නියෝගී භික්ෂුකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා ඒ සම්පූර්ණම උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ පිසෝදෙත්වා පබ්බාජේත යයි වදාළෙහින් පැවිදි ලබා ගැනීමට පැවිදි ලබා ගැනීමට පැමිණියවුණු හොත් ඌගෙන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථ වූ දස සීලය සීලයක පිහිටුවා. පණ්ඩු පලාසික වශයෙන් සුදුස්තනක නවත්වා. හේරණ බණ දාම්මාවත් පිළිවෙත් ආදී පුහුණු කරවා. පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්ති දෝහාදීන් හෝ පිංගුණ නැති අනුවර සදහ නැති කුසීත කම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩු පලාස් පන්ති නිවත් කළ යුතුය. ಜಾති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුයි. යමක ඇසුරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් මේ බඳු කවරෙකුද ආශ්‍රය නොකළ යුතු බව අදාළෙහි කැපකරු කමට හෝ පැවිදි කමට අතු ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජීපිසගේ ලජ්ජී ධර්මයන් වෙනසී ආහගෙහි පරීක්ෂා කොට භාරගත යුතුය. පිටිතේ මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනමින් කරන විචාරාම සුදුසු භාරකාරාදීන් නැති පිට ඇතුළත් කරගත යුතුය. පිටිතිනේ හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලි කර්ම උපසම්පදා වෙන්නේ. යෝගාශ්‍රමයේ මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මහින්පාණන් වහන්සේ විසින් මැතුලත් කරගත යුතුයි. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත හිදං භික්ඛවේ පාපමිත්තතා. යයි වදාළ හේන් සර්වනාර්ථයට හේතු පාපමිත්‍ර ආශ්‍රය. විසුගුරු සපුන් මෙන් බැහැර කොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වූ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලැජ්ජී ධර්මයන්නේ පිහිටා ඒ බඳු ලැජ්ජීන් සමගම ධර්මාමිස සම්භෝගවල යෙදිය යුතුය. සුදුසු කාලට කාලට සුදුසු පරිදි සිකපතමැදීමට කිචුකට නැවතත් කියනවා. කාලට සුදුසු පරිදි සිකපද මැදීමට කිචුකට කිසිදක් නොලවා. නොලැබෙන පරිදි පංචසතික සංගායනාදී තබාව දාලා සංඥාත්‍ය සීකොට ගුණාමාත් කිසු සිකපදයක් නොකඩවා පරාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පශකම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ඩන් ඥානාදී ගාතාවලින් දැක්කන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති අනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ක්‍ධිම නාවක භික්ෂූන් හැම භික්ෂූන්ම කුදුමහත් සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර ගෝචර ආචාරණාචාර පැවතුම් හා කුහණ ආදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්කන කරුණු හොඳින් දැනගෙන දලදනු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත වූ ජුපටිපන්න භාවය වෘතු කළ යුත්තාහ ගම්මැදීන් බණ කීම් ආදී අසා කටයුත්ත හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි දෙයිදී යුතු නිදාරාමතා භාෂාරාමතා ඝනකඳ ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහාන කර ධර්මයන් නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්ීමේදී යුතුය දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේද සාසනත් වේවඳවනෙහි ධර්ම විනය පිළිබඳ මන දැනීමක් ලැබෙන සුදු පර්‍යාප්ති ධර්මයේ උද්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිස ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුස්සේ සලකා අන්නනුලෝමික ගී සංසර්ගයේ සිටිනවනසේද කුල දූෂණ ආදීට හසුනවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. හොඳයි මේ කියවන් දීදුනේ යෝගාශ්‍රමී කතිකාවතේ පළවෙනි අර්ධයයි අංක 26ක් කියවිලා තියෙනවා. අපි අනිත් දවසේ 27 ඉඳලා 57 දක්වා කියවනවා කියන සීකන්ද වීමත් සමග අපි යනවා ඊගාව අංකයට සාමාන්‍ය බල සූත්‍රයේ එදා නතර කරපු තැනදලා ඉදිරියට යනවා. ඒක අල්ලගත්තා. ඈ? ගියපාර අපි කරලා තියෙන අජිත කේසකම් වල. Thank you. මට ඔය දෙන පෑනක් කරන් දෙන්න පුළුවන්. හොඳයි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒකමිදාහම් බන්තේ සමයන් යන පකුදෝ කච්චායනෝ තේන උපසංකමින් උපසංකමිත්වා පකුදේන කච්චායනින සද්දින් සම්මෝදින් සම්මෝදනීයං කතං සාරණීයං වීති සාහිත්තා ඒකමන්තං නිසීදින් ඒකමන්තං නිසින්නෝ කෝ අහම් බන්තේ පකුදං කච්චායනං ඒතදවෝචං යතානුකෝ ඉමානි බෝ කච්චායන පුතුසිප්පායතනානි සෙය්‍යතීදං අත්තාරෝහා පෙය්‍යාලං සක්කානුකෝ බව කච්චායන ඒවමේව දිත්තේව ධම්මේ සම්දිත්තිකං සාමාන්‍ය ඵලං පඤ්ඤාපේතුන්ති වහන්ස අන් එක්වර එකම එක්වර එක මං කත්යායන ගෝත්‍රක ගෝත්‍රික පකුදයන් වෙත ගියමි ගොස් ඔවුන් හා සතුටු වීමි සතුටට කරුණ වූ සිත රැඳවිය යුතු කතාබස් නිමවා පසෙක ඉඳ ගතිමි එසේ හිඳගත් මං කත්යායන පකුදයන් නමතා බවත් කත්යායනී යම්සේ අතදරුවෝය අසරුවෝය යන මොහු හැම මේ අත්බහුවීම Taman විසින් දැක්ක හැකි ඵල ඇති ශිල්ප නිසා ජීවත් වෙද්ද ඔහු එයින් Taman තම මාපියන් අඹදරුවන් මිතුරන් කම්කරුවන් සුවපත් කෙරෙද්ද පිනවත්ද මහාන බමුණන්ට දන් දෙද්ද බවත් කත්යායනි මෙසේම මහාන දමෙහි මේ අත්දැකීම දැකිය හැක හැකි ඵලයක් දක්වන්නට හැකිදැයි මෙසේ විචාලමි. එවං උත්තේ බන්තේ පකුදෝ කච්චායනෝ මං ඒතද වෝච සත්තිමේ මහරජ කායා අකට අකට විදා අනිමිත්තා අනිම්මාතා වංජා කුට්ටා ඒක විතර ගන්නකොයි පසිකට්ඨායි පසිකට්ටායිටි තා තේන ඉංජන්ති න විපරි න විපරිම විපරිමන්ති න අඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛායවා දුක්ඛායවා සුඛ දුක්ඛායවා කතමේ සත්ත පටවිකායෝ ආපෝකායෝ තේජෝකායෝ වායෝකායෝ සුඛේ දුක්ඛේ ජීවේ සත්තමේ ඉමේ සත්ත කායා අකටා අකට විදා අනිමිත්තා අනිමිත් අනිම්මාතා වංජා කුට්ඨා පසි කට්ටායි කට්ටායිට්ඨිතා තේන ඉංජන්ති න විපරි නමන්ති න අඤ්ඤමඤ්ඤං ව්‍යාබාදෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛායවා දුක්ඛායවා සුඛ දුක්ඛායවා තත්ත නත්ති හන්තාවා ඝාතේනවා ඝාතේනවා සෝතාවා සාවේතාවා විඤ්ඤාතාවා විඤ්ඤාපේතාවා යෝපි තින් තින් හේන සත්තේන සීසං ජින්දති න කෝචි කිංචි ජීවිතා වෝරෝපේති සත්තන්නම් යේව කාය කායන මන්තරණේ සත්තං විවර විවර මනුපත් විවරමනු පතතීති වහන්ස මෙසේ මා විචාල කල්හි කත්යායන පකු දේව මට මෙසේ මෙය කීහ මහරජ කිසිවෙකු විසින් නොකරන ලද නොකල විධාන ඇති ඉදු බෙලෙනුදු නොමවන ලද අන් කිසිදු ලෙසකින් නොම මනවන ලද නොම මවන ලද වඳ වූ කිසිවක් නොඋපන් නොඋපදවන පව කුලයක්සේ ස්ථිර හෙවත් පරිණාම රහිත ඉන්ද්‍රකීලයක්සේ තරව සිටිනුවේ තහවුරු වූ කාය සමූහය සතෙක් වෙත් කවර සතෙක්ද යත් පටවිකාය ආපෝකාය තේජෝකාය වායෝකාය සුඛ දුක්ඛ සත්වන් සත්වත් සත්වන ජීවයද වෙත් ඔහු සත්වන ජීවයද වෙත් ඔහු ඔහු නොසැලෙත් නොපෙරලෙත් උණුනට බාධක නොවෙත් උණුනට සුවය හෝ දුක හෝ සුව දුක් දෙකම හෝ දීමට සමත් නොවෙත් ඒ කාය සතෙක් සතෙහි නසන්නෙක් හෝ නසවන්නෙක් හෝ අසන්නෙක් හෝ අසවන්නෙක් හෝ දැනගන්නෙක් හෝ දනවන්නෙක් හෝ නැත යමෙක් තියුණු සතෙකින් හිස සිඳේ නම් එහි කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නොකර නොකරයි. වැලි සප්තකායයන් අතරින් වැලිත් වැලිත් සප්තකායයන් අතරින් ආයුධය විවරයට වැඩ ගනි යනුයි. ඉත්තං කෝ මේ භන්තේ පකුදෝ කච්චායනෝ සම්දිට්ඨිකං සාමාන්‍ය පලම් පුට්ටෝ සමනෝ අඤ්ඤ අඤ්ඤේන අඤ්ඤං ව්‍යාකාශී සේයතාපි භන්තේ අම්බං වා පුට්ටෝ ලබුජම් ව්‍යාකරෙය්‍ය ලබුජං වා පුට්ටෝ අම්බම් ව්‍යාකරෙය්‍ය ඒව මේවකෝ මේ භන්තේ පකුද පකුදෝ කච්චායනෝ සම්දික්ටිකං සාමාන්‍ය පලං පුට්ටෝ සමනෝ අඤ්ඤේ පුට්ටෝ සමානෝ අඤ්ඤේන අඤ්ඤං ව්‍යාකාශි වහන්සේ මෙසේ මා විසින් සාන්දෘෂ්ටික සමනඵල ਵਿਚාරණ ලද කත්යායන පකුදයෝ අනිකකින් අනෙකක් දුරාමයට විරුද්ධ දෙයක් දැවසූහ වහන්ස අඹ ਵਿਚාරණ ලද්දේ දෙල් ගැන කරුණු කියන්නේත් දෙල් ਵਿਚාරණ ලද්දේ අඹ ගැන කරුණු කියන්නේත් යම්සේද එසේම වහන්ස කත්යායන පකුදේව මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලය ਵਿਚාරණ ලදුවම අනිකක් අනිකෙක් අනිකක අනිකෙක් අනෙක් අනෙකක් ඉඳුරාම වෙනස් දෙයක් පැවසීය තස්සමයන් බන්තේ ඒතද හෝසි කතංහි නාම මාදිස් මාදිසෝ සමනං වා බ්‍රාහ්මණං වා විජිතේ වසන්තං අපසාදේ තබ්බං මඤ්ඤේ යාති සෝකෝ අහං බන්තේ පපුදස්ස කච්චායනස්ස බහසිතං නේව අබිනන්දින් නප්පටි කෝසින් අනබිනන්දිත්වා අපටි කෝසිත්වා අනත්ත මනෝ අනත්ත මනවාචං අනත්ත මනවාචං අනිච්චාරෙත්වා තමේව තමේව වාචං අනුග්ගන් අනුග්ගන් අන්තෝ අනික්කුජ්ජින් අනික්කුජ්ජන්තෝ උට්ටායසන පක්කාමි වහන්ස ඒ ඒ මට සිය රටෙහි වසන මහණෙකු හෝ මහන මහණෙකු හෝ බමුණෙකු වෙහෙසිය යුතුය කොට මා වැන්නේ කෙසේනම් සිතන්නේ දැයි මේ සිත විය වහන්ස ඒ මම් කත්යායන පකුදයන්ගේ වචනය නොපැසමි නොපැස නොපැසිසිමි නොද විරුද්ධ බසක් නොකීමි නොපස්සා විරුද්ධ බසක්ද නොකියා නොසතුටු සිතෙන්ම නොසතුටු හඟවන බසක් නොකියා ඒ ඔවුන්ගේ බස සාර වශයෙන් නොගන්නෙමි සාර වශයෙන් සිත නොතබා ගන්නෙමි උනස්නේ නැගී නික්මිනිමි මේකේ මේ බුදුරජාණන් වහන්සේ වෙතට අජාසත් රජුර යන්න ඉස්සල්ලා ඒ රජුර ගොඩාක් දිනක් ළඟට යනවා ඒ ඒ අත්දැකීම් තියෙන දැඩි අසහනය දුරු කර ගන්න අර පියා මැරීමේ දැඩි අසහනය. ඉතින් ගිය හැම කෙනෙක්ගේම බොහොම ගැඹුරු කරුණු සාකච්ඡා කරනවා. නමුත් මේ ප්‍රශ්නට කතා කරන්නේ එක්කෙනෙක් තමයි පකුද කච්චායන. කච්චායන ගෝත්‍රයේ පකුද කියන මේ බමුණා. ඉතින් අජිරු අහනවා මේ හැම ආමුරු කෙනෙක් කාටම ඇවිල්ලා ගියේ කන එක ප්‍රශ්නයයි. ඔබ අඳලා ජොලියේ දින්නේ. එක එකක් නැහැ. එක එකන පයිලා කතා කරනවා. ඔබ වහන්සේ අහනවා මිනිස්සු කතාව කරන්නේ පඩියක් හම්බ කරන්න. ගෑන දරුවෝ හම්බ ගන්න. ඔබ වහන්සේලා මේ සමන ඵලයක් විඳිනවද? මේ ජීවිතේ ජොලියේ ඉන්නවද කියලා. ඉතින් මෙයා කියන අපේ බුදුහාමුදුරන්ට 18 ලියන් කොන්දක් තියෙනවා. ඇස්සී දෙනවා. නැත්නම් සාරිපුත්තු සංසාර හරක තියෙනවා. ඊයන්නිකයි හැමෝටම මේක තියෙනවා කියනවා. එක එකක් සපේලා උත්තරයක් දෙන්න දන්නේ මම මේ කරන වැඩේ මට මේ ජොලියක් තියෙනවා කියන්නේ. ඉතින් පහුත කච්චාන ගිහිල්ලා අහනවා මේ දරුවම දරුවෝ රකින්න උනන රස්සාවක් කරනකොට ශිල්පයක් තියෙනවා. දැන් ඔබ වහන්සේ කරන වැඩේ මොකද්ද හම් වෙන ලාභේ? ශ්‍රමණ ඵලය මොකද්ද? මහානකම. ඒකට මෙයා අකිරිවාදයක් කතා කරනවා. මෙයා කියනවා මේ ලෝකේ සතෙක් කියලා කෙනෙක් නැහැ. මැවුම් කාර්යයක් නැහැ. කළ දේ හොඳක් නැහැ. නරකේ කළ දේ නරකක් නැහැ. සතිපුට කඩුවෙන් ගැහුවට ආකාශ ධාතු හරහා කඩුව යනවා මිසක් කපන්නේකුත් නැහැ මැරෙන්නේකුත් නැහැ. ඒක ඔකට මොකටද මේ මා කලබල වෙන්නේ. මේක මම කාර දෙවි කෙනෙකුත් නැහැ. කර්මයක් සහ කර්මඵලයකුත් නැහැ. ආකාශ ධාතු හරහා කඩුව යන එක විතරයි වෙන්නේ කියලා. ඉතින් අර රජුරෝ කියනවා දැන් මේ බුදුහාමුදුරන් ගිහිල්ලා මම දෙල් ගැන අහනකොට මෙයා කොස් ගැන කතා කරනවා. මම රජ කෙනෙක් නේ. මේ කියන බයිලාව නිසා මෙහෙට ඉලවන්න වටින්නේ නැහැ නේ රටින්. මරනවා කියන එක නේ කරන්න වෙන්නේ මරන්නත් බෑ. මට සතුටු වෙන්නත් බෑ. මම මේ රජ කෙනෙක් වශයෙන් දැවෙන ප්‍රශ්නයක් තියාන කියලා අහන්නේ ඔබ වහන්සේලා දැන් තියෙනවා. ඔබ වහන්සේලා මේ ශ්‍රමණයේ භවයේ ඵලයක් විඳිනවාද කියලා. ඉතින් මේකවල දර්ශන කතා කරනවා. එතකොට ඒ හාජ්ජුරෝ කියනවා මට මේ මාසේ එලවන්නත් බෑ මේකට සතුටු වෙන්නත් බෑ මොකද ගැඹුරු දර්ශනයක් කතා කරන්නේ මට අදාළ නෑ මං අහන්නේ මේ කරන මහානකමේ ප්‍රයෝජනයක් තියෙනවා. දැන් යෝගාවචරය වශයෙන් භාවනා කරනකොට ඔබට මොනවද දකින්නේ? අපේ ගුරු ආන්තරෝ මෙහෙමයි. යුද්ධ ප්‍රතිප්‍රාත්‍යය කියන්නේ මේකයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි කියලා යන්නේ කොයිද කියලා ඇහුවොත් මල්ලි පොල් තමයි. ඒකෙකට ඔක්ක ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්නව පුළුවන් කමන්නේ. මොකද Taman පිළිලා නැහැ. අහන කෙනාගේ ප්‍රශ්නේ අහන්න විවේක නැමේ Tamanගේ පුරාජීරෝ කියලා ඉවරයක් නැහැ. ඉතින් ධර්මනසට එපා වෙලා ඉවරයි. ඉතින් මේකේ සත්‍යාස්වරු පිළිබඳව රජුරෝ එතකොට මේ බිම්බිසාර රජුගේ රාජ්‍ය ශේෂ්ත්‍රය ඇතුලේ තිබිලා තියෙන මේ බිම්බිසාර රජුගේ ගෝලයා. පුතා ඉතින් ඒ නිසා ඒ කියන කියමන ශ්‍රමණඵල සූත්‍රය මේ අපි සාකච්ඡා කරන සාමාන්‍ය ඵල සූත්‍රය මේ ශාසනයේ ඉදත් මැරිලා තිබිලා තියෙනවා. යන්නේ ශාස්ත්‍රවල විශාල පිළිසිඳලා තියෙනවා විශාල ආභ සත්කාර ලැබලා තියෙනවා ශාසන තිබිලා තියෙනවා ඔක්කොම තිබිලා තියෙනවා පණක් නැහැ. මෙච්චර හොයපු රජුරු බුදුහාමුදුරු ඉන්න බව දන්නේ නැහැ. තමන්ගේ ශේෂ්ඨම වෙල මේ බුදුරජාණන් තියෙන දන්නේ නැහැ. ඔච්චර තමයි අදත් තත්ත්වය. අඳුර පාගෙන ගෑ ගහන රජුන් යන තැන් තියෙනවනේ. ඒගොල්ලන් මේ ඒගොල්ලන්ගේ தත්ත්වෙ පිරිච්ච නැති නිසා රජ කෙනෙක් ඇවිල්ලා තියා හිඟන්නෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නේ විසඳ ගන්න ප්‍රශ්නේ හැම තේරෙන්නේ නැහැ. මේගොල්ලන් ඕන කරලා තියෙන්නේ මම දේශනා කරන ධර්මයේ කියාපාන. ඉතින් රජුරෝ මිනිසුත් එක්ක හැප්පිච්ච මිනිස්සෙක්. අනිතික රජුරවන්න පුළුවන් ඵලයයකෝ කියලා ඒ රටේ පිටුවහල් කරන්න. ඒ කියන්නේ පබ්බජනීය කර්මය කරන්න. ඉතින් රජුරෝ බුදුහාම ගාන කියන මේ වගේ දෙල් ගැන කතා කරනකොට පොල් ගැන කතා කරන මිනිස්සේ කෙලවෙන එක මම වගේ රජෙකුට වටින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ වගේ මට මේ මිනිස්සයා කියන බයිලාවට සන්තෝෂ වෙන්නත් බෑනේ. ඒ නිසා මම මුවින්න වෙන ගියයි කියලා. ඉතින් මේක හොඳ මේ මොකද්ද හරස්කඩක්. භික්ෂුවක් ගාවට මිනිස්සෙක් ආවට පස්සේ හොඳට මතක තියාගන්න ඒ මිනිස්සගෙන් ගාණක් කඩා ගන්න එක නෙවෙයි, ෂේප් කරන එක නෙවෙයි වැඩේ. මේ මිනිස්සයා එන්නේ මොකද්ද? එයාගේ තියෙන මේ ප්‍රශ්නයකට අදා බෙදා ගන්නයි. ඒ හදා විදා ගන්නකොට මේ ප්‍රශ්නේ අහන්නේ මේකයි ඒක මම දන්නවනම් දන්නවා කියපන් නැත්නම් නෑ කියපන් නැත්නම් බුදුහාමුදුරන් කියපන් එතකොට නම් මේ මනසට තේරෙනවා මේ මනස දන්නේ නැත්නම් දන්නේ නැති බව කියලා යොමු කරවන්නවත් දන්නේ නැහැ කියලා කිසි කෙනෙකුට අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ මේකේ දායදලම තිබිච්ච sannivedana ප්‍රශ්නයක් ඉතින් ඊට පස්සේ කියන දේ හරි ගැඹුරුයි අදාළ නැහැ නිසා ලොකු සාචින්න කාලිකව මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේනකොට පංචිල් සමාදන් කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම ධර්ම කතිකත්. ඉන් එහාට කියන හැම දෙයකම කායික පැටලෙනවා. එයාගෙන් තියෙන මට සිල් තියෙනවා. ඒ සීලියට සමාදන් කරවන්න පුළුවන් නම් ඒක තමයි ඒක විහිළුවට කිව්වේ මේ භික්ෂු පුහුණු මධ්‍යස්ථාන ගැන විහිළු කතා කරනකොට භික්ෂුවගේ තියෙන එකම දේ තමයි පංචිල් පද පහ. සපේලා උත්තර දෙන්න පුළුවන්. ඊට අමතර යමක් අහනවා නම් කියනවා නම් මේක මේ පොතේ අර එහෙම තියනවා කියලා මිස නැත්නම් අපි දන්නේ නැහැ නේ මනසට අදාළ නැද්ද කියලා. ඕනනම් මම මේ ටික කියන්නම්. අන්නවල් පොතේ තියෙන්නේ කැමති නම් ඔයත් බලන්න. හොඳට මතක තියාගන්න මම මේ ගුරු ඇඳගත්ත කට්ටියට කියන්නේ ගීයෝ කියන සතා අපිට වඩා හොඳටම කරුණු දන්නවා. එන්නේ කැත්ත තියාගෙන මේ අඩුපාඩු හොයන්න. ගිහිය කවදාකවත් නැත්තම් මේ අපි ළඟට එන්නේ නැහැ. මොකද ගිහියෙකුට ඕන කාරණාවක් ඕන තැනකට යන්න පුළුවන්. accessibility තියෙනවා නම් ත්‍රිපිටකයේද ඕන දෙයකට අපිට වැඩි. අපි ළඟට එන්නේ ඔත්තු බලන්න. නැත්නම් ඔත්තු දෙන්නේ එහෙම නෙවෙයි. කොයි ගියාවත් හැබැයි ඉතින් වෙන කෙනෙකුට ඔත්තු දෙනවට වඩා මයි ළඟට ආවේ මොකටද කියලා අයින් අහන්න ඕනේ. ඕන තරම් ඔත්තු බලන්න උඹට දැන තියෙනවා. ඒ කියන්නේ මෙතන පිළිබඳව සැකයක් උනන්දුවක් පහළ වෙලා තියෙනවා. ඒ කාරණාවට ඇඟිල්ල තියාගත්තේ නැත්නම් අපි වයර් මාරු කර ගන්නවා. එහෙම නැත්නම් දෙල් ගැන කතා කරන පොල් ගැන බන ඒ ඕනම තමන්ගේ රැකිර අවස්ථන ගමන් අබදරුවා දකින ගමන් අන භාවනා කරන ගියෝ අපි වගේ අංජබදල් නෑ. එයා අහවල් තැන අහවල් දේ අහවල් කෙනාගෙන් ඇහුවා කියලා හොඳට මතකයි. මෙයාගේ මේක ඇහුවා කියලා හොඳට මතකයි. එයා ඉදේ කිව්වේ මේකයි, හන්දෑ කියන්නේ මේකයි කියන එකත් හොඳට මතකයි. අපි හිතන නෑ ඔක උදේ කියපු දේ උට මතක නෑනේ දැන් හැන්දෑ වෙන එකක් කියන්න පුළුවන් කියලා. කියපු කියපු ගමන් කොටුවේ. දන්න ටික නැත්නම් දන්නේ නැති ටික මෙන්න මේකයි කියලා කියන්නේ. ඒකෝට ඒකෙන් බුදුහාමුදුරුවෝ නියෝජනය වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට අවිලා මේ කියන එකෙන් පාපොච්චාන්යෙන් පේනවා. ඔය පකුද කච්චායන කියන සම ඉතිහාසයත් අද නෑ. එහෙම මිනිස්සු හිට බව දන්නෙත් නෑ. પરම්පරාවකුත් නෑ. බුදුහාමුදුරන්ගේ පොතේ විතරක් තියෙනවා. පහුත කංචායන නම් මිනිස්සෙක් හිටියේ ඒ මිනිසයා මෙහෙම ධර්මයක් දේශනා කළේය ඒ ධර්මයේ ඒවකට හිටපු රජුරු අකමැති වුණේය ඒ බව බුදුරජාණන්සේ දැනගෙන සිටියේ බුදුරජාණන්සේගේ ධර්මයේ දේශනා කරේ ඒකටය නමුත් පහුත කංචායන නැතුණට අද විද්‍යාව කරන්නේ ඕකමයි විද්‍යාවේ බයලජ්‍ය දෙක නැහැ ඒකට සතෙක් මරලා උගේ ස්ටිම් සෙල් එක අරගෙන පරිශන කරනවා කියන එක වැරද්දක් නැහැ ඒගොල්ලෝ කියන්නේ මතු પરම්පරාවේ සුභ සිද්ධිය පිණිස කියලා. නමුත් මේ සතාගේ අවසරය අරගෙන නෙවෙයි බලන්නේ. ඒ මොන જાතිය නිදසට කරු දුන්නත් සත්‍යයේ අවසරය අරගෙන නෙවෙයි මරන්නේ. ඊටකොට පටන් ගන්න තැනම මනුස්සයා ලොකුයි කියන අදහසෙන් ගන්න අපි දන්නවා මානව වෙනුවෙන් මට මේ සතා මරන්න අයිතිවාසිකමක් තියෙනවා නැත්නම් නිවිච්චා විවස්ථාවෙන් අරගෙන තියෙනවා මෙතන සතෙක් මරීමක් වෙන්නේ නැහැ. මොකද සතාට ආත්මයක් නැහැ. මේක ගන්න මේ මානවයාට හිතසුව පිණිසයි. ඒ නිසා පබුද කච්චායන් නිසම භෞතික වාදයේ ඒකද අක්‍රීයවාදී අක්‍රීයවාදී නෙමෙයි ඔකට භෞතිකවාදී කියලා කියන්නේ. ඉතින් ඒක විද්‍යා දියුණුවට අත්‍යවශ්‍ය දෙයක්. මම මේ පරිශීලනය කරනකොට මං ඉස්සරහින් ඉන්න කරන්ට වයලජ්ජා පහළ වෙයිද නැද්ද කියලා මට වැඩක් නැහැ. මම මේ කරන මගේ ළඟ ඉන්දියා සංවරය තියෙන්න ඕනේ නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. මේ සිල් මේ බාහ පරිශීලන කරන මට ශික්ෂාවක් සිල්පදයක් තියෙන්න ඕනේ නැද්ද කියලා දෙයක් නෑ මට විද්‍යානුකූල භාෂාව සහ ඉදිරිපත් කිරීමේ කලාව දන්නවනම් මට හම්බ වෙනවා Nobel Prize. කිසි ප්‍රශ්නයක් නැහැ. එයා වැඩ කරන්නේ මේ ලැබෙන සේවය නෙවෙයි අර නොබෙල් ප්‍රයිස් එක බලන්න. ඒ අනුව තමයි අද අපි විද්‍යාවෙන් ඔය ගිහිල්ලා මේ විශාල දේවල් හොයාගෙන කටයුතු කරන්නේ. නමුත් මේ එකකටවත් කැවුත්ත නැහැ. නිසා සෙන් බුද්ධ ආගමේ කියන ඔබ අසුරු කරනවා නම් යමක හෘදේ වස්තු තියෙනවද බලන්න. යන ඕනේ මූල ධර්මයක ඕනේ පාරක හෘදේ වස්තු නැත්නම් කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් කොච්චර දාර්ශනික වුණත් කොච්චර ගැඹුරු වුණත් ගණන් ගන්නවා. වැඩි කල් යන්නේ නැහැ. යා යා විසීම මැරෙනවා. නාස්ති කර ගන්නවා. මේ මානව දයාව, මිනිස්යන් කෙරේ මනුසකම, පරිසරයට ගැතිකම, නිහතමානීකම, යටහත් පහත් ගති. අපි ඒකට සාමාන්‍යයෙන් කියනවා කැවුත්ත කියලා. හෘදේ වස්තුව කියලා. හෘදේ සාක්ෂිය කියලා. ඒක නැත්තම් ඒක නැති බව තේරෙන්න බුද්ධාගම ඉගෙන ගන්න ඕනෙත් නැහැ, භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒක දකින්නකොටම තේරෙනවා මෙයා මොකද්ද න්‍යායපත්‍රයකට වැඩ කරන්නේ. කුක්කයි ගිලෙනකොටම දන්නවා කන කොපාද සුදු කොපාද කියලා. ඒ නිසා ඒ ධර්මයේ ගන්න බුද්ධ ආගම වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ තාම සාමාන්‍ය බල සූත්‍රයේ බුදුජානනාංශයේ සහ ඒ අජාසත් රජුන කතාව ගියේ නැහැ. තාම යන්නේ මේ පපුත කච්චායන කියන අපි එදා අජිත කේස කම්බල කේ කතාව ගත්තා. අද පපුත කච්චායන ගත්තා. අද අපි බෞද්ධයාට මේ පසුබිම නැහැ. බෞද්ධ අනාත්ම ගැන හයියෙන් කතා කරන ආත්මීය ධර්මය දන්නේ නැහැ. මේ බුදුරජාණන් ඉන්න කාලේ ආත්ම පරිසරයක් තිබුණේ. ඉතින් ඒකට විරුද්ධවයි අනාත්මය කතා කරේ. ඉතින් අපේ කට්ටිය පටන් ගන්නෙම අනාත්මෙන් හින්දා. බෙහෙත් ලෙඩක් නැතුව බෙහෙත් මොන කට්ටියක් අරන්. ඉතින් ඉන්දියාවට යන්න ඕනේ බලන්න. කොහොමද මේ ආත්මය අල්ලගෙන නටන නැටිල්ල ඔය ශ්‍රේෂ්ඨ කට්ටියයි, කනවත් කට්ටියයි, කුලවන්ත කට්ටියයි සියරම ආත්මයක් අල්ලන බුද්ධහමටත් එහා ගිහිල්ලා ඒගොල්ලෝ. මොකද තාම පරිසරය හැදලා තියෙන ආත්මය. ඒකටයි බුදුරජාණන් හිමීට කට්ට ගහන්නේ. මේ தත්ත්වයට ඇරෙදී උඹ කවදා ගැලවමක් නැහැ භවය තමයි කරකෙන්නේ. මේ දුක කියන එකත් අනිත්‍ය කියන එකත් ඒ නিত্য සුඛ කියන දේ ආදීනව දන්නේ නැති කෙනාට අනිත්‍යයි දුකයි තේරෙන්නේ එමනම් තේරෙන්නේ ද්වේෂය හරහා. දුක එනකොට ද්වේෂය හරහා තේරෙන්නේ මොකද මේ සුඛය කෙරෙහි පිළිබඳ තියෙන වංචනික ආසාව නිසා. ඉතින් ඒ තාකල් ඒ මනුස්සයා විකෘතියක් ගත කරන්නේ. වංචනික ධර්මයක් ගත කරන්නේ. ඉතින් ධර්මයේ ගෙනියනවා කරකෝ කරකවා. මුළු කොච්චර જાති කෙරුවක්වත් දුක අවබෝධ කරන මානසිකත්වයක් නැහැ. යටින් තියෙන්නේ සැප වර්ධනය කර ගැනීම සහ දුකට ද්වේෂය. භාවනා කරන්න නතර උග්‍රයි ඒක. නොආරි වෙනකොට ඒ දුකට ද්වේෂ කරලා බුදුන් කියන්නේ දුක හාත්පසින්ම අවබෝධ කළ යුත්තක් කියලා. පරිඤ්ඤය ධර්මය. අපිට කියන්නේ දුක නොදකින්න පුතන්. ඒ මොකද හේතුව අර මොන පරිසරයකටද මොන පසුබිමකටද බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගෙනාව කියන පසුබිම තේරුම් ගන්න නැතුව බෙහෙත් බොනවා කියලා කියන්නේ අර මේ පැනඩෝල් බොනවා වගේ වැඩක් ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව නිකන් දෙන හිඳ බෙහෙත් බොනවා. අන්තිමට ඒකෙන් එන ලෙඩේ මොකෙන්වත් අගන්නේ නැහැ. ඒක නිසා මේවා පිළිබඳව හදාරන්න ඕන කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටි කියලා නෙවෙයි. බුදුසෙනාංශ මේ වගේ ධර්මයක් දේශනා කරන්න පසුබිම මොන වගේ එකක්ද? ඒ පසුබිමට සාපේක්ෂව මිසක් බුදුසෙනාංශේ හිතාගෙන ආවේ නැහැ මම මේ අනිච්ච දුක්ඛ නැත්තන් දේශනා කරන්න කියලා. මිනිසු පෙලෙන්නේ නিত্য සුඛ සුබ නිසා. ඒ යොමු කරපු ඒවට යොමු කරපු අන්‍ය තීර්ථකයන් නිසා බුදුසෙනාංශේ ඒවා කෙල් ගිඩි පොත්ත ගලවනවා වගේ ගලවනවා. ඉතින් මේක අද ධර්මයේ හැටියට ලෝකේ තියෙන ප්‍රධානම දේ තමයි අද විද්‍යාවෙ ඉන්න ඕනතන. විද්‍යානුකූල පරීක්ෂණ සඳහා සතුන් මැරීම බයලජ්‍ය දෙක කරන විද්‍යාඥයට සමාධියක් තියෙන්න ඕනද නැද්ද කියන එක නැහැ. සීල සමාධි ප්‍රඥා අදාළ නැහැ. විද්‍යාවේ ප්‍රොජෙක්ට් රිපෝට් එක ලියනකොට ඒ මම මේ කරන්න හදන මේ ප්‍රොජෙක්ට් එකයි මේ තීසීස් එකයි කියලා මූලධර්ම ලියනකොට මේක සඳහා සීලයක් අවශ්‍යය, මේක සඳහා සමාධියක් අවශ්‍යය, මේක සඳහා ප්‍රඥා ශික්ෂාවක් අවශ්‍ය කියන එක තියෙනවනම් විද්‍යාඥයෙක් නෙමෙයි. ඒ නිසා අද ලෝකේ ඉන්න මේ ගණනය කරලා බලන්න 140ක් තවමත් විද්‍යාඥයෝ දේවවාදී. කියන්නේ টপ ක්ලාස් නොබෙල් ප්‍රයිස් දෙන්න මට්ටම. ඉතින් ඒ මිනිස්යාට කියන්නේ උදේ සඳුදා උදේ ඉඳලා සිකුරාදා හැන්දෑ වෙනකම් විද්‍යාඥයා. සිකුරාදා හැන්දෑ වෙනලා සඳා උදේ වෙනකම් දේවවාදියා. ඒකට අනිවාර්යයෙන්ම වන්සල් යනවා. ඒකට ඉදිරියට කරන ලැබ් එකට ආවට පස්සේ ඒක ගලවලා දීලා විද්‍යාඥයා වෙනවා. මේ රඟපෑම කරන්නේ රිසර්ච් පේපර් ලියලා සල්ලි හොයන්න මිසක් අපිට කරන සේවයක් සඳහා නෙවෙයි. ඒකල දවසේ 30ෙම උත්සාහ කරන දෙවි කෙනෙක් නැහැ. මේකේ තියෙන පට වියාපෝ තේජෝ න්‍යාය ධර්ම තියෙන භෞතික න්‍යාය ධර්ම කියලා කියන පරිශන කරනවා. නමුත් සත්‍යන්තයට යනකොට පාදිලි කියන එක එහෙම නැත්නම් ලෙබ්බ කියන එක අහගෙන ඉනවා. ඉතින් දෙබිඩි චරිත. මම බුද්ධ ආගමේ කරන කට්ටිය රිසර්ච් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ආර්ය පරිශ්‍රණය කරනවා බුදුහාමුදුරු කියන දයක් අහන නිසා ලංකා ලෝකේ විද්‍යාව අධ්‍යාත්මන කදාකත් ආශා කරගෙනකොට නොබෙල් ප්‍රයිස් ලැබිලා නැහැ. ලැබිලා තියෙන සාහිත්‍යයට මේ මේ රබින්ද්‍රනාත් tagore ගීතාංජලියට අපේ අපේ සංස්කෘතිය පරිශ්‍රණ නැහැ. මොකද අපේ පරිශ්‍රණ බුදුහාමුදුරු කරලා තියෙනවා. ඒක නිසා අපි ලියන මොන රිසර්ච් පේපර් එකක් ගත්තත් ඒ මුසුතු වෙන්නේ සියඹලා වෙනකොට ගොරක දැම්මා වගේ අපි ගොරකේ කියලා. ඉතින් අපිට ෆයිට් කරන්න ඕනේ අපේ ආර්ය පරිශ්‍රණයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දෘෂ්ටි කෝණයෙන් ඔය පකුත කච්චායනිකේක බලන්න පුළුවන්. ඉතින් අද අපි පැයක විතර කාලයක් ගන්න නිසා මම ගොඩාක් කළා කතා කරන්න යන්නේ. ඉතින් මේ සම්බන්ධව හෝ එහෙම නැත්නම් තමන්ගේ භාවනාවට සම්බන්ධ වෙන සාකච්ඡාවේදී ගත යුතු මාතෘකාවක් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා. යුක්ත සාකච්ඡාවක් බාරපත් කරගන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මෙල්ලම් ක මෙල්බන් කට්ටිය සම්බන්ධ දුන්නේ නැහැ. නෑ ගුරුකත් නෑ මම බැලුවා ගත්තේ නෑ. එතකොට මික්සෙල් ආර කියනවා වැඩේ. පිට කියන්න බෑ අපි කුඩලෙන් කිට්ට ඒක කාර්යයක් ආශ්‍රය කරනකොට මේ කුඩල සම්මයයකට ඒ කාර්යයක් ආශ්‍රය කරනකොට අපි ඒ කුඩල ගැන හිතේ කුඩලගේ පැවැත්ම ගැන හිතෙන් ඉතිවිටියක් ඇති කරගන්න මෙයා මේ තනිතුරේ මෙන්න නම් මේ අනුව මෙයා මේ විදිහට දෙන්න මෙහෙම එක මොකක් කොහොම හරි ඉස්සරහට ගන්න කියලා ටෙක්ස් කරනවා. ඊට පස්සේ අපි අර පුද්ගලයා දැක්කම අර ඒ ඇත්ත කරගත්ත ප්‍රපංචාත්මක වලට අනුකූල කියලා අපි අර ඉතිවිඩියක් කරනවා. ඒක ඉතිවිඩි ටිකක් ඇති කරගෙන අපිට ඒ අර ඉතිවිඩි මේ ඉතිවිඩි ගැලපෙනවා කියලා නම් ඇගේ කිවිලක් ආවොත් අපි අර කුඹියට ප්‍රේම කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් වෛර කරනවා. ඒකේ වෛර කරන වෙලාවදී හොඳට ඒ වෛරය දිහා මුලින් බලන්නේ කියලා පේන ඇත්තටම අපි අර ඒ අර වෛර කරන කුඹියගේ ශරීරේ කොහාටවත් මොකද ඒක කියලා අපි ඇත්තට වෛර කරන්නේ අර අපි ඉතින් ඉතාලකට හිතිවිලි එකට නම් වෛර කරන්නේ එතන ඇත්තටම මේ වෛරය අර පරණ හිතවිල්ල අද සිතවිල්ලත් අතර ඒ වෛරය කියන සිතවිල්ලක් පවත්තමින් තමන් දුක් විඳිනවා මිසක් අපි තවත් කෙනෙකුට නැත්නම් තවත් කෙනෙකුට වෛර කිරීමක් හෝ ප්‍රේම කිරීමක් හෝ දීවීමක් හෝ දෙන්නේ ආවගේ තමයි වෙන්නේ නැත්නම් කියන්නේ නියෝජනාව පිළිපැත් කරන මම කවුරුත් පැහැදිලි කරන්න කියන්නේ. දැන් මේ කතාවේ දැන්නේ වෛරය හරහානේ පුද්ගලෙක් පිළිබඳව හිතාගත්ත චිත්‍රය අනුව එයා කටයුතු කරන්නේ නැත්නම් අපිට එයා පිළිබඳ වෛරයක් ඇති වෙනවා. අනිපැත්තේ අනුරයි මනුෂයා හොඳ කීතන විදිහට කරනවා නම් මනුෂයා පිළිබඳව මනාපය පහළ වෙනවනේ. ඉතින් එවැනි අපේ හිතේ අනින් අල්ලගෙන ගහක් හරි ගලක් හරි මිනිසෙක් අල්ලන තරහා ආසාවල් ඇති වෙන්නේ ඇති වෙන එක ඉතින් ඒක මේ මනුස්සයාගේ දෝෂෙත් නෙවෙයි මගේ දෝෂෙත් නෙවෙයි උපපටි දෙයක් ඇතියක් නේ. අන්න ඒක හරහා ලෝ ඇහෙනවද? අපි කතා කරනව ඇහෙනවද? අපි අද වැඩි වෙලා ඉන්නේ නැහැ ධර්ම සාකච්ඡාවේ අපි අද පොයේ දවසේ නිසා අටහමාට ඉවර කරනවා. ඌට කලින් සම්බන්ධ වුණාද නැත්නම් මේ අපේ යට අල්ලා ගන්න බැරි වීමද වෙලා තියෙන්නේ? ආ ආ. XLR එකේ try කරාද? ආ. අපි කියමු අපේ කාර්මික නිලධාරීන්ට සද්ද යටි කරලා දෙන්නේ කියලා කොහොම හරි දැන් ඇහෙනවා ඈ. අපි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ අපි මේ පුද්ගල සම්බන්ධතාව පවත්නකොට අපිට ඇති වෙන මේ විවිධ හැඟුම් පිළිබඳව. ඉතින් ඒක නිසා මේ පුද්ගලියෙක් අපිට එහෙම සම්බන්ධ නොවි අපිට මෙහෙම රාග ద్వේෂ මොහ පාලවීමක් වෙන්නෙත් නෑ සංසන්දනය කරන්නත් බෑ. ඒ නිසා මේ මිනිස්සෙක් හම්බන්ද වෙලා අපි මේ කරන වැඩ අපිට පරිශ්‍රණය සඳහා අවශ්‍ය මූල ද්‍රව්‍ය අමු ද්‍රව්‍ය නොමිලේ ලැබීම. ඒක නෙවෙයි හිට වෙන්නේ අපිට මේ මිනිහත් එක්ක තරක් වෙනවා මිනිහත් එක්ක ආසාවක් වෙනවා. ආපු ගම ප්‍රශ්න පිට යනවා. දැන් අපිට හිතා ගන්න ඕනේ මට මගේ චිත්‍රය බලන්න බෑ කන්නඩියක් නැතුව. ඒ කන්නඩිය මාව ලොක් කරලා පෙන්වන එකක්ද පොඩි කරලා පෙන්වන එකක්ද වෙන්නත් පුළුවන් සමතල දර්ශනයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ අපිට හම්බෙන හැම කෙනෙක්ම මාවමයි නියෝජනය කරන්නේ. මගේ රූපෙමයි පේන්නේ ඔය රාවක යා ප්‍රකාශයක් කරනවා. ඉතින් මේ ප්‍රකාශන ලක්ෂයක් යා කරන හැබැයි මම එකයි අල්ලන්නේ. අල්ලගෙන ඉඳලා මූ මෙහෙම කියපු එකෙක්. ඔය සමස්තය අල්ලන්න බෑ. කොහොමඩක්වත් බෑ. මොකද මට වැඩ තියෙනවා. ඊට පස්සේ බලන උදේ කියපු එක මෙයක් හැන්දාවටත් කියනවාද. වෙනස් කරනවාද මම ඉස්සරහ කියපේක පස්සෙත් කියනවාද නැත්නම් කියනවාද කියලා බලලා ඒක නොකියනවා අපි නම් චපලයි කියලා විශ්වාස කරන්න හොඳ නැහැ කියලා අයින් කරනවා එහෙම නැහැ ඊවනසෑව වග බලා ගන්නවා නම් මට මුනේ උදේ කි උදේ හැන්දෑවෙත් කියනවා ඉස්සරහ කි උදේත් පස්සේ කියනවා අනේ කියනවා නැසම මම තරහ වුණත් යාළුවෙක් වුණත් නියම අවංග පුද්ගලෙක් කියලා අපි ඒ පුද්ගලයාට ස්ථිර සංඥාවක් ඇති කරන්නේ මේ නටන්නේ පුද්ගලයා පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කරන්නේ නටන්නේ හැබැයි ඒ නිත්‍ය සංඥාව මගේ පෞරුෂත්වයේ චපලකම නිසා පෙරලෙන්නත් පුළුවන්. එයාගේ පෞරුෂත්වයේ චපලකම නිසා පෙරලෙන්නත් පුළුවන්. ඉතින් මේ දෙක අල්ලගන්න බුදු කෙනෙකුට අර කාටවත් කරන්න බෑ. මම චපලයි. අනිත්‍යයි මං කියන්නේ මේ චපලයි කියන අදහන අනිත්‍යයි. එයත් අනිත්‍යයි. අවබෝධ කළ යුත්තේ අනිත්‍ය නම් අපි මේ උත්සාහ කරන හදන්නේ නිත්‍ය සංඥාවක් ගන්න නම් අපි මායාවේ ජෙන්ඩ එකක් නෙවෙයි වැඩ කරන්නේ. මායාව කරන්නේ කොහොමද මේ යක්ෂයා හොඳයි, යක්ෂයා නරකයි කියලා අපි කොහොමද කුරුසෙට තියලා අනගහන්නයි හදන්නේ. ඇන ගහලා අපි යාගෙන් බලාපොරොත්තු වෙනවා මේ ඒ දේම අනිත් දවසේ. කියලා කියන උඹනේ මට හැංගීමක් දුන්නේ. ඒ හැංගීමයි මම උඹට කියන්නේ උඹ ඊයේ මෙහෙම කිව්වා දැන් මෙහෙම කියන්නේ ඇයි? ඒක මට මගේ පෞරුෂත්වය දියුණු කරන එකක් නම් මම අනුමත කරනවා. නැත්තම් නෑ. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය දේක අනිත්‍ය පුද්ගලයා කියලා මනින දේ බෙන්නන්න හදන බුදුරජාණන් වහන්සේ කොයි එකත් නිත්‍ය කරන්න හදන අපේ තර්කණයේ දෙයක් ගත්තාම මායාව කොහොමද දිනුනේ? දිනලා ඉවරයි. නමුත් බුදුරජාණන්සේ බොරු කරන්න බෑ හරි පාරද ගියොත්. ඒ මිනිස්සයා යම් ප්‍රකාශයක් කරන ක්‍රියාවක් කරන දර්ශනයක් ගත්තා නම් ඒ දර්ශනේ ඒ මිනිස්සයා ඒ චිත්තක්ෂණයට විතරයි අඩංගු. යාට ඕන වුණා නිත්‍යස දැන් පංච මහා ප්‍රතිපatti කියයි අරක කියයි මේක කියයි සේරම බොරුනේ. ඒකේ වෙලාවේ සම්මුතියක් ගත්තා ඒක දිගට යන්නේ නැහැ. ඊට පස්සේ ඒක මගේ ඒකට දෙන අගේ ආඩම්බරේ තුදී හඳයි අවුවැසට වෙනස් වෙනවනේ. අනිවාර්යයෙන් නිත්‍ය සංඥාවකට සාකල්‍යම අපි යොමු කරන්න බුදුසසුනේ උත්සාහ කරද්දී අපි භාෂාව, අපි සංස්කෘතිය, අපි එකිනෙකා සම්බන්ධකම් සේරම එකනේ පිළිබඳ නිත්‍ය කරන්න හදනවා. මෙයා හොඳයි නම් මට ඕක කර බලන්න බෑ හොඳ නම් හොඳයි නරක නම් නරකයි. ඉතින් ඒකට තියෙන අපේ හිත ගල් වෙලා ඉවරයි. අපේ හිත ආය වෙනස් වෙන්න ලෑස්ති නැහැ. ඉතින් මේ වෙනස් වෙන්න ලෑස්ති ඉතින් බුදුහාමුදුරුවෝ කියවම ඇයිද? නමුත් කවදා හරි අපි තේරුම් අරගත්තොත් මේක මගේ දෝෂයක් නෙවෙයි ඒක කවුරු කෝටි ගාණක් සිද්ධ වෙලා වෙන දෙයක්. නමුත් බුද්ධාංශය උත්සාහ කරනවා එතන එතන මේ මනුස්සයා ගැන විනිශ්චය කරන්න නැතුව සත්‍යමත් වෙන්න. සත්‍යමත් වෙන්න මට හිතෙන හැම දකින්න දෙයක්ම කිසිම මූල ධර්මයක් ගොඩ නගන්න බෑ. උදේ එකක් එනවා, හැන්දෑ එකක් එනවා, හරි චපලයි. බුදුන්සේ ඒකට දාන නම තමයි වෙනස් වෙන සුළු බව. අනිත්‍යත්වය, උත්වා භාවතා. ඇතිව නැතිව යන බවක් තියෙනවා. ඒකට මම හිතන්නේ සාමාන්‍ය ලෝකෙට ටික චපලකමක් කියලා. දැන් කියනවා මේ චපලකම ලෝකයේ නේ මේ සදාතනික ධර්මය. ඒ චපලකමට ප්‍රතික්‍රියා නොකරන දෙයට අපි ගස් කියලා කියනවා. ගස් ගණන් ගන්න ඕවා. ගල් ගණන් ගන්නෙත් නැහැ. ඒ දියාලි ගංගා ගල ගන්නෙත් නැහැ. චපලකම පේරෙන්න වැඩි මේ චපලයට විතරයි. අහංක පුද්ගලයා දන්නවා මේ අපි ලෝකේ ජීවත් වෙන තාක්කල් චපලයි. ඉතින් මම උත්සාහ කරනවා එන්නේ අඩු කරනවා නමුත් අපි ලෝකේ ජීවත් වෙන සත්තු එහෙම තමයි ඉන්නේ. ඒකටත් අනුකම්පා කරනවා. Tamanටත් අනුකම්පා කරගෙන Tamanට සම්බන්ධ වෙන පුද්ගලයා හරහා Taman පිළිබඳව චිත්ත රූපයක්. කන්නඩියක් ඉස්සරහට ගිය කෙනෙක් ඉස්සලා ඉස්සරහා Taman ඇති කරගන්න දර්ශනීය දඩ ගන්නවා මිස පුද්ගලයා පිළිබඳව විනිශ්චය කරන්න මට අයිතියක් නැහැ කියලා යේසුස් වහන්සේ කියලා තියෙනවා. ඔබ අනුන් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා ඔබ ගැන විනිශ්චය කරනවා. ඒකේ තියෙන ਸਰබලතාවය දෙයන්න විතරයි යා කියන විදිහට. වෙන කෙනෙක් ගැන වෙන කෙනෙකුට විශ්වාස කරන්නයි කියන්නේ. අපි හිතනවා නෑ මගේ අපුතානේ වගේ, මගේ ගෝලයානේ, මගේ රටවැසියානේ. ඒ කියලා මම විනිශ්චය කරනවා. ඒ විනිශ්චය අනිවාර්යයෙන්ම අඩු විල්ලා වගේ තමයි ඒක හැරෙන්න බැරිලෙන බැරි තැනකටපත් කරන්නේ. ඒක නිසා අපිට මේ සම්බන්ධතාවය ඒ චිත්තක්ෂණයට විතරයි අදාළ. ඒ පුද්ගලයාට එතනදී විතරයි. ඊගාචරේ සම්පූර්ණ වෙනස් ආකාරයකටපත් වෙන්න පුළුවන් නම් එකක් මං සාතිකරණ එක මතක හිටින්නේ ඒක ඒ වෙලාවේ දැක්කා. ඒක උනා කිව්වනම් ඒක ඇත්තට බරපතල දෙයක් නෙවෙයි. ඇහැලෙනවා. ඒකෙන් කාදා දුකක් එන්නේ නැහැ. ඒක ගැන භාවනා කරන්න ඕනේ නැහැ. මතකේ හිටියනම් තද රාගයක්, තද ද්වේෂයක්. අපේ හිතේ තරම තුච්චයි, පාහරයි මතක හොඳට තියාගන්නේ රද්ද රාගය. තද ද්වේෂ ජනක දේවල් ওই ටික විතරයි අපේ හිතේ ගුලි වෙලා තියෙන්නේ. මේ සංසාරේ නෙමෙයි. පෙර බහවලේ ඉඳලා ගෙනත් තියෙන්නේ තද බල රාග සහ ද්වේෂ විතරයි. ඌව ගලේ කෙටුව වගේ තියෙනවා. ඉතින් ඌව හීනෙන් බැන්නත් නිින්ද ගියත් ඒක තමයි වතුවේ. යා අන්ත දෙක එකතු කරන එක තමයි අපේ විනෝදාංශය. මැදට ගන්න නම් මේ පුද්ගලයා ඒ වෙලාවේ එතෙන්දි කියපු දේ විතරයි කියලා ඒ මල්ලට දාපුවම අදුක්කම සුකේට වැටෙනවා. මතක හිටින්නේ නැහැ. තොග වෙන ගාමට යනවා. 150ක් එවුවා අපේ මතකෙන් පැය 24 වුණා මතක් කරන්න කියලා යනවා. මතක හිටින්නේ උන්ට හිතරි දෙන්න කියපු එක. තංගෝ කරාගේ දනෝන එක. උගාකෝ මතක තියෙනවා සැලසුම්කාරයි නිෂ්පාදනශීලී කියලා කියන්නේ ඒක අමු රාග චරිතයක්. නැත්නම් අමු ද්වේෂ චරිතයක්. උන් තමයි ලෝකේ දුවන්නේ. උන් තමයි මේ තෑගේ සම්මාන ඔක්කොම දෙන්නේ. මැදට ගන්න මනුස්සයාට අදුක්කම සුඛයට උපේක්ෂාට ගන්න මනුස්සයා මියාකට මොන මොගුලක් කිව්වත් නැහැ. උදී කීප එක මතක නැහැ නේද වෙනකොට. උගේ හිතේ කෙලෙස් හිටින්නේ නැහැ. අර නිලුපතර වැඩිච්ච වතුර කඳුල වගේ. ලෝකයා කොම් කරනවා. වැඩකට ගන්න බෑනේ. ඒකට එයාටත් පේනවා කාට මට මට ස්තුති කරත් නිନ୍ଦා කරත් ඉතින් ඒ පුද්ගලයා ඒ වෙලාවේ කියපේක විතර ඔක ජනමතේවත් ජන විඥානේවත් පොදු ජනමතේ නෙවෙයි කරන්නේ. ඒ නිසා ඒකෙදී සමාජ මට්ටමේදී මේක බලන හැටි වෙනස්. තමන්ගේ පැත්තෙන් තමන් බලන හැටි වෙනස්. යෝගාවචරයට මේ දෙකම තියෙනවා. සමාජෙම ජීවත් වෙන කෙනා තමන්ගේ මතේ නෑ. ලෝකයාර කියන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සු උදේ ඉඳලා හැන්දෑනකම් බලාගෙන මෙයා මට මොනවද ඔච්චර ජීවත් වෙන්නේ. මම මෙයා ගැන කියන දේත් වෙනස් වෙන සුළුයි. මම මං ගැන හිතන දේත් වෙනස් සුළුයි කිව්වොත් එයාට කොට නැගින්නේ නැහැ. ඒ නිසා මේ ළඟදී කෙනෙක් කියලා තිබුණා. ඔය වගේ වන පොඩි උන්ට කියන්න බෑ අංජබජලේරයි. පොඩි කට ආත්ම කොට නැගින්න බෑ. පොඩි කාලෙම ඔහොම එකක් කිව්වොත් එimhe කොහොම හිටියේ? බර ගානක් ඉන්නවා. උන් කියනවා මොකටද ස්වාමීන් වහන්සේ අධ්‍යාපනය කරලා ඇති වැඩි. අධ්‍යාපනය කරන්න ගියාම මට ඕන නම් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. අවුරුදු 3ක් යනවා. ඒ අවුරුදු 3 ගන්න ඉස්සෙල්ලා මම මේසෙන් නැන්ද අතට ගත්තොත් ওই අවුරුදු 3 ඇතුළත මම ඔටඩිය පඩි ගන්නවා. කතා කරන්න එපා. මම සුක්කාන අතර ගත්තොත් ඒ අවුරුදු 3 ඇතුළත යනකොට අරු එළියට යනවා ඩිග්‍රී දෙනකොට මට ෆයිට් එකක් දෙන්න පුළුවන්. ඌ ඩිග්‍රී එකත් කරලා PhD එක කරලා આવත් එහෙම මම යටතේ වැඩ කරන්න වෙනවා. මොකද අවුරුදු 7 එක්ස්පීරියන්ස් එක කාටවත් ගන්න බෑ. ඒක නිසා උන් කරන්නේ පුළුවන් තරම් ඉක්මනට කියලා මේසෙන් ඇඳතර ගන්නවා. ඇඳි වල වැඩ කරගෙන යනවා. හැබැයි ලෝකේ විවස්ථාව සහ පාලනය තියෙන උගත්තු අතරේ. ඒ ජාලට කියන්නේ කම්කරුවා. ලේබර් එහෙම නැත්නම් කොලරකේ මඩ ගහ ගන්න එක. මේ දැල්ලිය අහු කරන්නේ ඔහු. උදන ඔබල මොන න්‍යායපත්‍ර හදාන සම්මාන දීගෙන ඔබලගේ රැංක හදාගත්තත් මම හම්බ කරගත්තත් කරනවා. ඒ නිසා අද අධ්‍යාපනය කියන එක එහෙම නැත්නම් නිලතල ලබන්නත් පහඳිනේව මොකක්වත් ඕන වැඩ බැල වැඩ කරනකොට ඔක්කොට මෙතන තියෙන මොකද අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් අපිට කාගවත් ආයතනක අඳුරලා දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් දන්න ශිල්පෙදි කියනවා. මගේ අදාතේට නම් දෙකම තියෙනවා. සෙනගක් එක්ක ඉන්නත් ඕනේ, රජුන් එක්ක යන්න දැනගන්නත් ඕනේ, රටුන් එක්ක ඉන්න දැනගන්නත් ඕනේ. දෙකම දැනගන්න ඕනේ යෝගාවචරය. ඒ යෝගාවචරයෙන් සමසාසනික සේවයක් කරනවා. තමන් ගැන දන්නේ කරන්න තමන්ගේ නිවන් ලබා ගැනීම කරන්න පුළුවන් වැඩිපුර විතර කරන්න නැතුව. ඉතින් මේ දෙකම සම්බර කරන ඒ සඳහා අපිත් එක්ක ඉන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලා තමයි බුදුහාමුදුරු වෙන්නේ. ඒකට තමයි අපිට බණ කියලා දෙන්නේ. හැම වෙලාවෙම හරියම තුල නෙමෙයි සිද්ධ වෙන්නේ වැරදිල්ල තුල තමයි වෙලෙ හරි මේ <coughs> හරියට එළඹ සිටින්න ඕනේ. අවදියෙන් ගත කරන්න ඕනේ. දැන් මේක තිබුණ දඩුවේ කියන්නේ. මම මේ මෙව උපකරණ දෙකක් අරගෙන ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මම එකක් ඕෆ් කරන්න. මේ ওই පැත්තේ මොනවාරි බණින්න කියන්න ප්‍රශ්න කරන්න කවුරුත් නැද්ද? ආ එහෙම කෙල්ලෝ hina වෙනකොට මොකද කියන්නේ? හොඳයි අපිට වැඩි වෙලා නැහැ තා විනාඩි 10කින් විතර අපි ඉවර කරනවා. විනාඩි 10ක් අවශ්‍ය නැත්නම් අපිට නැතර කරන්න පුළුවන්. වෙන මතක් කරන්න කතා කරන්න දෙයක් නැත්තම්. එහෙම නැතිලු. මේ පැත්තෙන් නැතිලු. ආකාරණයක් මේ තරාකාරයේදී ඒ කාර්යය කොහොමද කියලා අපි ඒ රාගයේ දේශයෙන් ගමන් ගියේ එතකොට ඒක තුල ඉන්නකොට ගොකිල අපිට වෙන්නේ අර ද්වේෂයේ හෝ රාගයේ එරෙහිව බැරෙන ගතිය බය වෙන ගතිය එහෙම නැත්නම් පසුබහන පස්සට කපලා ගන්න ගතිය ඉන්න අපිට තුල බොහෝ වෙලා ඉන්න වෙනවා එහෙනම් ඇත්තටම කොයිලාගේ හැටි අර ඒක ඉන්ටර්නෙට් අතරින් කරලා නෙවෙයි බලාගෙන ඉන්නකොට අහම්බෙන් එකපාරම හරි කෙලෙසත් එක්ක මූට මොන දාලා එනවා කියන්නේ මොන මොන දාලා කාවසන්නේ නේ එකපාරම මේ කෙලෙසේ වේගේ වැහැර ගියාම මේ කෙලෙසේ බොහෝ අවුත් මේ දවස් ගානකටම යටපත් වෙනවා ඒකත් මම අහන්නේ එතකොට මේ මේ වගේ එහෙම හරියට මේක මොන මොන දාලා හරියටම හම්බුනාම යටපත් ඒක කාරණේක හිනාවක් යනවා හිනාවක් එක්ක මෙහෙටපත් වුණාම ඒක දවස් ගානක් ගැටසක් තින්නේ ඒකේ කෙලෙස් දැකපු නිසා එහෙම නැත්නම් මේ ඒ ඒකේ බලය අඩු වෙලාද ඒකේ විලාවට පේනවා මේක කඩන්න පුළුවන් తాවකාලිකව එහෙම කඩ කඩ කඩ යනකොට යාගේ බලබිඳීම සිද්ධ වෙනවා සර්පේකට ගහපු ගමන් ඒ සර්පයා මැරෙන්නේ නැහැ මැරෙනවාගේ ටික වෙලාවක් ඉන්නවා ඔබ දැනගන්න ඕනේ තාත්තා මැරිලා නැහැ කියලා. ටික වෙලාවක් ඉන්නකොට මෙයාට ආයෙ පණිනවා. අන්තිම ධර්ම විශ්යයට. උග්‍ර විශ්ේ ඉන්නේ. ඌට කරන්න දෙයක් නෑ කලන් දෙනවා ආයෙ ටික වෙලාවක් ඉන්න අඩිය. ඉතින් සාමාන්‍ය ගන්නේ කප්පල මරලා පුච්චන කම ඉවර කරන්නේ. ඉතින් වගේ තමයි මේ කෙලෙසි කියන එක අධික වේගයෙන් යන වාහනයක් බ්‍රේක් ඇප්ලයි කරපමණින්ම අහන්නේ. බ්‍රේක් දීලා කඩන්න. ආයෙ තද වේගය නැත්තම් ස්කිඩ් කරනවා. ඒ නිසා බුදුජානනාතික මේ තියෙන්නේ ඉස්ලාම මේ පුද්ගලයාට පෙන්වන මේ කෙලෙසිය බලවත් වෙන්නේ ගැම්ම නොකැඩී ගියොත්. කසකන. තනකින් කැඩුවොත් ඒක ලොකු ජයග්‍රහණයක් හැබැයි ඉවරුණයි කියලා හිතන්න එපා. ආයෙ බිමට ගත්ත ගමන් එයා ටිකක් දුර දුවනවා. ඒතර ගැම්ම අඩුයිනේ. ආයෙසරයක් ඉතින් ඒ වෙලාවේදී අපි කොහොත හරි හරි මම නම් දැන් ආයෙ මට රාගෙ නැහැ මට ද්වේෂ නැහැ කියලා උපාදකම් වලට කෙරලා තියෙන උතන ඉඳලා. ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා කියන්න පටන් ගන්න ඕම් බලවා මන් නන්නම් රාගෙ බිම තිබ්බා. මම ද්වේෂය පිළිබඳ රාගයේ බීතමේ පිළිබඳ ලොකු රාගයකින් කතා කරනවා. එයා දන්නේ මේ හැම ධර්මයක වංචනිකයි කියලා. කොටියට වෙඩි තියලා කොටිය පිටිපස්සේ යනකොට ඌ දුවනවා. දුවල වටේන් කරකලා පිටිපස්සේ යනවා. ඉතින් වර්ගෝ මේ මේ වද්දා මෙහෙම මෙහෙම කරන යනකොට ඌ දන්නේ ඉස්සරහා කොටිය බලන්න යන්නේ පිටිපස්සෙන් එන්නේ. කොටිය මාරාන්තිකයි වෙලා. දිව්‍යයි කොටියක ඒ සෙල්ලම තියනවලු වෙඩි කාලා දුවලා ගිහිල්ලා ගිය පාරදී වටේන් කරකිලා එනවලු. ඇවිල්ලා අරුගේ ඇඟට වැල්ලා කනකම් හොයන්න බෑ. ඔය වැද්ද ඒ පැත්ත බලනකොට එනවනම් වැද්ද දන්නවා. පිටිපස්සෙන් යනවා. ඒ නිසා අපි ළඟින් පහ මේ කෙලෙසයක් යටපත් වුණා. එතන අපි හතර බිම දැම්මයි කියලා කියන්නේ. අපි මෙහා පරාජ වෙලා දුකෙන් ඉන්නේ. එයාට කන දෙවෙන ඕන පහල වෙනවා. එයා ඊට පස්සේ තමයි අතර දෙන්න හදනවා. ඉවරයි. ඒ ගඩොල් බිම දාගත්තට පස්සේ මේ කඩු ෆයිට් කරනකොට මම දැකලා තියෙන චිත්‍ර කතා වල යුරෝපස්ස අරවන්සෝ කියලා කඩුව බා ගන්නවා. ඉතින් ආරය කරනදී ඔළුව පාත් කරනවා. දිනපෙකන කඩුවත් අමෝරගෙන ඉන්නවා. මේ ඇවිල්ලා කකුල් දෙක ළඟට එනවා. කඩුව ගන්න. ඉතින් අරමන්සට පුළුවන් පිටි ගන්න. අරමන්සට පිටි ගන්න නැති වුණොත් අර කකුල් දෙක වෙනලා අල්ල ගන්නවා. දඩස්. ඒකට කඩුව වෙනවිලි ඔක්කොම ඉවරයි. මූ වැටෙන්නේ බිමට අරුගේ කඩුව එළියට එනවා. ඒ වෙලාවේදී නීතිය සාධාරණේ සදාචාරය මොකක්වත් අහන්න බෑ. හරි දැනට හෙල්ලෙන්න එපා. දැන් හෙල්ලෙන්න එපා. කඩුව මගේ ඇතේ තියෙන. ඔබ දැන් මයිත් එක ෆයිට් කළා මම දිනලා තියෙන්නේ මගේ ඇතේ මේ ප්‍රාණ තියෙන. හෙල්ලෙන්න එපා. අනුකම්පා කියලා කියන්නේ ඒ වෙලාවේ බෙල්ල කපා ගන්න. ඌලව්වම බෙල්ල කපා ගන්න. මොකද ඌ එන්නේ ඔහොම අනුකම්පාවෙන් තමයි. ඒ අනුකම්පාව ඌට වෙන කරන්න දෙයක් බැරි දුන්න බෙල්ල ගහලා යනවා. ඒ කරන්න දෙයක් කොහොමද බෙල්ල ගහලා යන්නේ කියන්නේ. එන කවුද දෙකල්ල ගත්තට පස්සේ ඒ නිසා කෙලස් කියලා කියන්නේ එමේ එක රැකින් එක පාරකින් බිම දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි පුළුවන් බව පෙන්වනවා බුදුහාම. හැබැයි අදි탁සිරට යන්න එපා මේකෙන් පුළුවන් කියලා. ඒක හිතා ගන්න ආයත් න්යාය එනවා වෙන හත අරගෙන. තනි වෙන්නේ ඉවරයි වෙන හත අරගෙන එනවා. හැබැයි එතකොට කලින් ඇල්ලුවොත් නියපොත්තෙම කරදැයි. ඒකේ වාසියක් අපිට තියෙනවා දැන්. එක සැරයක් එයා එනකොට දැක්කා. අනිත් දවසේ ආයෙනකොටම කල්ලාතු අල්ලතෑගේ. ඉතින් එතකොට ඒ පුද්ගලයා හිතන යකෝ කොච්චර කරුවත් මේ කෙලෙසි ආපහු වෙනවා කියලා පශ්චාත්තාප වෙනවා. ඒකටයි කෙලස් කියන්නේ. පශ්චාත්තාප නොවි නැවත නැයිසෝට ගෙදර ඉන්න මිනිස්සුත් බයින ඔබ මහා ලොකු පඬිතයා ඔබ මහා ලොකු භාවනාකාරයා දැන් බලපංගෝ කියලා ඉච්ච කියලා දැන් අදත් කියලා වෙනවා. නමුත් මෙයා දන්නවා මේ මිනිසුන්ට නොතේරුණාට මේක මම දවසක් තැළුවා මේ කෙලෙසි. අද ඊට මනහට විනාඩි ගානක් අල්ලලා තියෙන්නේ. මේ මිනිස්සු චෝදනා කරන එක පැත්තක දාලා මම මේකට මුණ දුන්නොත් ඒගොල්ලන්ට වැඩිය මට ශිල්පේ දක්වන්න පුළුවන්. මම අනිත් දවසේ දන්න ඔය කෙලෙස මිනිහට පොඩ්ඩක් අල්ලන එක විතරයි මට කරන්න තියෙන්නේ කියලා. එයා ශිල්නම් බැරිලවත් මේ අහල පාන මිනිස්සුගේ චෝදනාව වලට ගියොත් තමත් වැඩනවා. ඒගොල්ලත් ලබන ලාභයක් නෑ කෙලෙසේ දිනනවා. මේ ලෝකේ කාටවත් බෑ තව කෙනෙකුට උදව් කරන්න කල්යාණ මිත්‍රෙකුටයි. කල්යාණ මිත්‍ර දන්නවා මේ වගේ වෙලාවට මේ බරා දින මිනිස්සයාට අත තියන්නේ යන්නේ නරකයි. බරක් දරන වෙලාවක් නෙමේක. අත තියන්නේ ඊයත් අවුල් වෙනවා. අනුකම්පාවෙන් බලන්න අනේ මේ මොන ඇදිල්ලක්ද මේ මිනිස්සු අදින්නේ වෙච්චම කෙලෙසේ නැවතත් වෙලා තමන්ගේ හිතත් හදාගෙන මම මේ කෙලෙසේ ජය ගන්න අදහසින් ඉන්නවා කියනකොට බුදු කෙනෙකුට අර කාටවත් යට උදව් කරන්න අනුකම්පා කරන්නවත් බෑනේ අනුකම්පා හරි කරන්නේ වරක් ඒ පරිප්පෝ කාපු කෙනෙක් විතරයි ඒ නිසා ලොකු සංසි කියලා දෙනවා වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා එහෙම නැති කෙනා මනින්නව සුද්ධ ලියවිල්ලක් අතේ තියාගෙන උඹට කොහෙද අතියක් තියෙන්නේ මේ කෙලෙස් කරන්න. හරියට මේ තමන් කරාවා. කරන එක නෙවෙයි වෙන්නේ. කෙරෙන එකක් වෙන්නේ. ඒ කෙලෙස් වලට පහර දීම නම් කරන්න තියෙන්නේ ඒක නැවත නැවත එනවා. එනේන සැරේ පොඩ්ඩක් අල්ලතු අල්ල ගන්නවා කියන්නේ ඒක මේ සතිය සති බලය කරනවා කියන්නේ ඒකනේ. වීරිය වීරිය බලය කරගන්නවා කියන්නේ. ශ්‍රද්ධා ශ්‍රද්ධා බලයක් කරගන්නවා කියලා කියන්නේ ඒකට. එතකොට එන පන්නරේ සල්ලි වලට ගන්න බෑ. තමයි ලෑස්තිලා කරන්නත් බෑ. නැවත කරදරේ වැමිනීමෙන්මයි කරදර තියෙන ගැඹුරු තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ යා කරදර වෙලා පිළියම් කරන්නේ නැහැ. කරදර නොවන පරිසරයට යනවා ඕන දෙයක් කැප කරලා. ආයේ මෙලෙඩ නොවන පරිසර. ලෙඩ වෙලා සනීප කරන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙදකම නෙවෙයි. හෙදකම තියෙන පැත්තට නෙවෙයි. ඒකෝට කල්යාණ මිත්‍රන් පැත්තට ඇදෙනවා. විවිධක පැත්තට ඇදෙනවා. උදේකලා පැත්තට ඇදෙනවා. ඒ අවුල් පාසයේ ඉඳගෙන මේක කරනවට වැඩිය හොඳයි. ඒව නොවන පරිසරයකට යනවා කියන එක ඒක පේන්නේ නිකන් බය අඩුකමක්. ප්‍රශ්නේ පැන යamak. නමුත් මම අත පුච්චගෙන යන්නේ. කාලා යන්නේ. ඒ කාටවත් උත්තර දෙන්න යන්නේ බුදු ආමතු ආශිර්වාද කරනවා. මම ප්‍රශ්න ඇති කරනව හදනවා යනකට වැඩිය ප්‍රශ්න නැති පරිසරයට ඒක තමයි තල තුනකම පඬිතකම පපස වයෝවෘද්ධකම කියලා ශාසනය අඳුරන්නේ. ඒක වැත්තකටම හරි දෙනවා ඒක ඇත්තටම අපි පෙර ආත්මවල කරපු පිනක ප්‍රතිඵලයක් කියලා. සමහරකට එහෙම උනාට යන්න බෑ. දන්නවා මේක මෙහෙමයි කියලා. ශිල්පේ නැහැ අවස්ථාව නැහැ. ඒකට අර එකම පරිසරයේ හැදිරෙන්න සිද්ධුම් බෑ. යාළුවෝ හොඳ නිෂ්පාදනයක් ලැබෙනවා. එකම දේ එකම පුහුණු ගොඩක් අල් ලැබෙනවනේ. ඒ වෙලාවට තමයි අවශ්‍ය පරිසරය සකස් කරගන්න විවේකතනක හම්බුණා නම් මම හිතනවා ඒක තමයි ශාසනයෙන් අපිට හම්බෙන අනුග්‍රහය කියලා. ශාසන සම්පත්තිය කියලා ඔක්කොට මෙහෙම වෙන්නේ නැහැ. නේද වෙලාව අපේ. මට හමාරයි. ඒ නිසා අපි එමනම් මෙතනින් අපි සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන පල්ලියා ධර්ම සාකච්ඡා අපේක්ෂා කරන පිළිස වෙනුවෙන් කල්පනා කරලා වෙන ප්‍රශ්න නැතිකමත් ඒකට අනුග්‍රහයක් වෙනවා. ඒක නිසා අපි මෙල්බන් වලට කතා කරලා කියන්නේ අපි ඉවර කරන්නයි හදන්නේ ධර්ම සාකච්ඡාව උඩ කාලයකට පස්සේ හම්බුණා සන්තෝසයි මේ චිත්තගේ යාළුවා තමයි ඊයේද කොහෙද ඇවිල්ලා දාන දීලා ගියේ චිත්ත මතක් කරා. චිත්ත නෙමෙයි මේ මේ ශීලා. ශීලාගේ යාළුවා. එන අපි මෙල්බන් නගරෙන් සමු ගන්නවා. නිර්වාණ සරණයි. දැන් අපි මේ හිතවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම සාකච්ඡාමය කුසලයේ ශිරු දිනා කෙරෙහි අනුමෝදන් කිරීම සඳහා පිළිමෙමු. ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිතිකා